අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 87 වෙනි භාන වැඩසටහනේ අද දෙවෙනි දවසේ පෙබරවාරි මාසේ 6 වෙනිදා ධර්ම දේශනා පැයටයි එළඹිලා තියෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චෞසෝ සෝවචස්ස කරනා ධම්මා ඉදා උසෝ බික්ඛු න පාපිච්චෝ හෝති න පාපිකාණං ඉච්ඡාණං වසංගතෝ අයම්පි ධම්මෝ සෝචස්ස කරණෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා වැඩමුළුවක නේවාසිකව පූර්ණ කාලීනව යෙදී ගත කරන පිරිසක් වශයෙන් අපි කරන සුත අනුගහිතයක් විදිහට බෞද්ධ භාවයේ ලබා ගැනීමට කරන කැපකිරීමක් විදියට සංග්‍රහාවක් විදියට සත්කාරයක් විදියට මේ දවසකට පැයක් විතර වගේ සමාහිතට වැඩි ටිකක් ධර්ම දේශනාවක් සඳහා කාලය ගත කරනවා. ඉතින් අද අපේ ඒ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව වාරේ. ඉතින් මේ සඳහා අපි සර්වඥ දේශිත ඒ සූත්‍ර පිටකේ කොටස් ඉදිරිපත් කර ගන්නවා. ඉතින් ඊයේ මම විස්තර කරන්නට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 පටන් ගන්නලද සීලය සාධාරණීකරණය කරනවා වරණගනවා පණපෝනවා අලුත් කරනවා අදි සීලයකට සමාදන් කරනවා ඊට පස්සේ ආය වාටියක් යනවා ගිහිලා ආය ප්‍රඥාව අධි ප්‍රඥාවක් බාටපත් කරන ඊට පස්සේ ඒ අධි ප්‍රඥාවේ නැවත තමන්ගේ සීලේ දිහා නැත්තම් ජන විඥානයේ සීලේ දිහා බලනකොට ආයෙත් අලුත් කරනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ ප්‍රතිතද කර කර ශික්ෂාගරුක වෙලා ඉදිරියට යන්න ගියාම මේකේ කෙලවරක් එහෙම තියෙනවා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 ප්‍රඥාව අතර තියෙන සම්බන්ධතා බලනකොට අපි යෙදිලා ඉන්නේ ආර්ය පරිශ්‍රණය කියලා මතක තියාගන්න. මේකට කියන්නේ ආර්ය පරිශ්‍රණ කියලා. අනන්ත අප්‍රමාණ ලෝකයා අනාර්ය පරිශ්‍රණකේ ඉඳලා කාලේ නාස්ති කරන අතර අපිත් මෙතෙක්කල් සංසාරේ අනාර්ය පරිශ්‍රණකේ ඉඳලා කාලේ නාස්ති කර අතර ඒ පුරාවට එකතු වූ මේ කෙලස් මාර්ගපාක්ෂික ධර්ම මේ සීලේ සහ ප්‍රඥාව අතර ගනුදෙනුවේදී ලුණු කෙටික පොත්තක් අරින්න වගේ කේල් ගහක් පතුරු ගහ ගහ පොත්තෙන් පොත්ත ගලවන්න වගේ පරණ රත්තරන් භාණ්ඩයක තියෙන ඒ කුණු කච්චල් වතුරේ දාලා ගින්න දාලා වතුරේ දාලා ටික ටික ටික ටික අරින්න වගේ පුදුමාකාර සුද්ධියක් වෙනවා. අන්නේ බව යන්ට වෙන දේ පිළිබඳව මූල ධර්මයේ. ඒක පිළිබඳ දර්ශනය මේ වගේ තැන්වලදී මේ අනුමාන සූත්‍රය වගේ තැන්වල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 මේ මේ කියන දෝවචස්ස කරන ධර්ම යාළඟ තියෙනවා නම් එහෙම කෙනෙක් ඉල්ලුවත් ඒ කෙනා කෙරෙහි උපදේශයක් දෙන්න සත්පුරුෂෙක් මැලි වෙන ධර්ම කරුණු ටිකක් මේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් ඉදිරිපත් කරා. ඒවට කියනවා දෝවචස්ස කරන ධර්ම සීකේ ඒක නරක පැත්තනේ. කියන්නේ දුර්වච කියලා මේක සිංහල වචනේ තියෙන තේ ඒක අර දෝවචස්ස කියන වචනෙන් හදාගත්ත වචනයක් මිසක්ක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 මේ නපුරු ධර්ම නිසා. ඒක නිසා Taman එක දැනගෙන එහෙම පවරනවා විතරක් නෙවෙයි එහෙම ධර්ම සාහිත වුණොත් මට ඒ අත්තන්ගෙන් ලැබෙන අවවාදන් ශාසන තියෙනවා ඒක මට බොක්කේ ඉඳදී අම්මගේ බොක්කේ ඉඳදී පෙකණි වෙලා කපලා ගියා වගේ විනාශයි ඉතින් ඒක නිසා එහෙම වෙන්නේ නැතුව දුර්වච වෙන්නේ නැතුව දෝවචස්ස වෙන්නේ නැතුව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 අක්ඛමෝ අප්ප දක්ඛිනෝ කියලා වචන දෙකක් අපේ මොග්ගලන් සංසී ඉදිරිපත් කරනවා. අක්ඛමෝ කියලා කියන්නේ අරම පැවරුවාට මොකද උපදේශයක් දෙන්න යන වෙලාවදී ඒක ඉවසන්නේ නැහැ. එයා කියනවා මෝ දැකලා කතා කරන්න එපාද මේ එක පැත්තක් කරලා කතා කරන්න මටම දෝෂ කියන්න ඉන්නේ කියලා අර මනසට කඩාපයි. ඒ තමන්ම පවරපු ගුරුන්නාන්සේට තමන් පවරන සත්පුරුෂයාට එයා පෙන්ලා දෙන කාරණා පිළිගන්නේ අක්ඛම. කම කියලා කියන්නේ කැමැති වෙනව නැත්නම් ඉවසනවා කියන වචනේ අක්කමෝ අප්ප දක්කිනක් ගාහි. එයාට විරුද්ධ කරුණු කියනවා. අර දෙන උපදේශයට ගරු කරන්නේ නැහැ. දෙන අවවාදය මුදුනේ පිළිගන්නේ නැහැ. පදක්කිනක් ගාහි නැහැ. අප්ප දක්කිනක් ගාහි. ඉතින් එතකොට එහෙම එක සැරයක් වෙච්ච ගමන් ඒකේ නා කිව යුත්තේක් විදියට සලකන්නේ සත්පුරුෂයෙක්. මේ මනසට කියලා වැඩක් නැහැ නේ. කලෙ මුنين නමලා තියදී වතුරක් කිරුවා වගේ මේ මනසට වත්තබ්බං නමඤ්ඤති. අනේ කොහොම හරි හොයලා බලලා මෙයාගේ අඩුපාඩුවක් කියලා දෙන්න ඕනේ කියලා සත්පුරුෂකට හිතෙන්නේ නැහැ කියලා සාරිපුත් මහා මොග්ගලණ සෝංශේ සඳහන් කරනවා. ඒ නිසා අනුශාසනා කළ යුත්තක් කියලා කීලට පිළිගන්නේ ගලේ වපුරනවා වගේ. මේ මොන මොන සරු බීජ දැම්මත් මේකේ පැලවෙන්නේ නැහැ. ඒක නිසා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 ඔබ පවරන බව හැබෑව. ඒ පැවරූපමණින් ඔබට උපදෙස් ලැබෙන්නේ ඒකට සැදී පැහැදී කටයුතු කරන්න ඕන. කිංකර කිංකරණීයෝති කිංකර භාවයක් ඕනේ. කීකරු බවක් ඕනේ. සෝච බවක් ඕනේ. ලීසි නැහැ. ඉතින් ඒක නිසායි බුදුජාන් වහන්සේ තමන් වහන්සේගේ ඖරස පුත්‍ර රාහුල ස්වාමීන් වහන්සේට දෑවැද්දක් විදියට දුන්නේ හැමදාම උදේට වැලි මලුව අමදලා වැලි දෝතක් උඩ දාලා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 ඉතින් මට මම පැවිදි වෙච්ච ලාවේදී මට මතකයි මම ති අවුරුදු 36 විතර වුණා පැවිදි වෙනකොට දැහැෙන නාකිය එතකොටත් එහෙනම් කියන්නේ ඇහැට පෙරෙන්ට නම් සම්බන්ධ වුණේ නැහැ ඉතින් දැහැෙන නාස්ති කරගෙන තිබුණ ජීවිතේ. නමුත් ඒ පැවිදි වුණාට පස්සේ ඒ හිටපු ස්වාමීන් වහන්සේලා එක සුමානේ අධ්‍යයක් යනකම් මට දාහනේ වලදන හැටි, සිවුර අඳින හැටි, ඉස බාන හැටි, නාන හැටි මේ පුංචි පුංචි කරුණු කියලා දෙන්න ලෑස්ති වුණා මේ ශාසනානුලෝමිකව ඉස්සර විබත් කෑවට දැන් බෑනේ දැන් දාහනේ වලදන්න එපායි. ඉස්සර ගියාට ආවට දැන් බෑනේ වඩින්න එපායි. ඉතින් අමු ගිහියනේ මේ අමු මිහිය කොට ගත්ත මාළුවෙක් වගේ දඟලනකොට මෙහිමයි ආයසුතුන් වහන්සේ දාහනේ ටික වළඳනකොට මෙහිමයි ආයසුතුන් වහන්සේ මේ සිවුරු වැළඳීම මෙහෙමයි ආසුතුන් වහන්සේ ගමන බිම නැහැ. මෙහෙමයි ඉස බාන්නේ කියලා මේ කියනකොට පුදුම සතුටක් ආවමට. හරියට මැරිලා ආය ඉපදුනා වගේ මේ අම්මා අතහැරලා අලුත් අම්ම කෙනෙක් ගාඩ ගියා වගේ ඉතින් තමට වැඩි මට වැඩි බාලයත් මට වැඩි වැඩි මල්ලත් ඔකේ නමුත් වස්තුලින් සහ මට කලින් සිල් සමාදන් වෙච්ච යත්තන්ට වෙච්ච ගමන් ඒක පිළිබඳව හරි පුදුම සතුටක් අනේ සුමානයක් විතරන්ට එක එක්කත් උපදෙස් දෙන්නේ මාවත් ඇරලා දැම. මට නිකම් පෙකෙන වෙල කඩලා කැපලා ගියා වගේ අනේ අරක තිබුණා නම් හොඳයි කියලා හිතුනේ. හ්ම් සුමානිය දෙක දවස් 10 විතර නෝ කවුරක්වත් උපදෙස් දෙන්නේ. පස්සේ ලොකු සංසලකට වන්දනා කරන්න ගිය වෙලාවක මම සුවදව මං කෝ ස්වාමීන් වහන්සේ මේ පැවිදි වුණාට පස්සේ අලුත් වචන ස්වරූපයක් අලුත් ඉරියව් ස්වරූපයක් අලුත් ප්‍රතිපatti ස්වරූපයක් ඒක කොච්චරද මම සතුටුුණාද කියනවනම් ඒ ලැබෙන හැම උපදේශයක්ම මට නිකන් ජීවිතේ තිරිහන් වුණා වගේ නැවති පුදුනා වගේ මට ලැබුණා ඒකට අඩු නැතුව මට ඇත්තටම අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා දුන්න ඔබ වහන්සේගේ බෙන්ට ඕනේ කාරණාව නමුත් එන්ට එන්ට එන්ට මම දැන් උපදේශ නොලබන තැනකට අවිල්ල තියෙනවා මට මේකේ අඩුව තේරෙනවා කියලා ඊට පස්සේ ලොකු සානස මට කියනවා නම යමෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම ශිල්පේ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 කවදාහක්වත් එපා. මම දන්නවා මට කියන්න දෙන්න එපා කියන தත්ත්වයටපත් උනොත් බොහොම ඉක්මනට සත්පුරුෂයා තමගෙන් අයින් වෙනවා. අන්නේ නැවිච්ච ගතිය, සුවච ගතිය, කීකරු ගතිය තමයි ඔය මොළ ධාතුවක් පාවිච්චි කරලා කරන්න තියෙන්නේ. නමුත් ගිහිගෙවල වල එහෙම නැත්නම් බාහිර සමාජයේ එහෙම ගතියෙන් හිටියොත් මෝඩ නිවට ඇම්බැට්ටා දකපුවාම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 මේ විපස්සනා කමටහනක් දෙන්න ඕව කර කර යන්න බෑ අපිට කෙරීම නිවන් ලබන්න ඕනේ කියලා දැඟලුවාට කරන්න බෑ. යෝගී මේ පිරිසකට මේ නිසා මේ ධර්මයේ තියෙන අදාළ භාවය වැඩි. ඒ පිරිස දැනගන්න ඕනේ භාවනා කරලා විතරක් නිවන් දකින්න බෑ. ඒ භාවනා කරන්න කරන්න සීලය උස්සන්න ඕනේ. සීලය අදි සීලයක් වඩටපත් වෙන්න. අපි දන්නවා මඩේරිච රතයක් අපි හතර පහ දෙනෙක් උස්සවුවට උස්සන් උස්සන්ට අඩයක් තිබ්බේ නැත්නම් අතරපුවම ආයෙ මඩේරනවා. තවත් මඩ ජොල් වෙනවා. ජැක්කයක් ගහලා ඉස්සුවත් ඒකට හරියන්න අඩයක් තිබ්බේ නැත්තම් ආයෙ එරෙනවා. ඒ නිසා ඉස්සෙන් ඉස්සෙන් අඩ තියනවා. ඒ අඩේ තමයි සීල කියන්නේ. එහෙම නැත්නම් නිකන් උස උස තියාන ගත්තොත් වෙන්නේ අර රතේ එතනම එරෙනවා. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති සීලය මේ දෝචස්ස කරන ධර්මයේ තුල විශේෂයෙන්ම මේ පළවෙනි දෝචස්ස කරන ධර්මයේ පෙන්ලා තියෙන පාපිච්ච ගතිය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 මේකනේ අද තියෙන ගතිය ඊට පස්සේ ආයෙත් ඕනෙච්චාම ආයෙත් පඳුරු පාකුඩම් අරගෙන හින්නා වෙලා අනේ ළඟට යනවා අනේ බැරි වෙලා මේ මිනිහා උදව්වක් කියලා නාවොත් හොස්ස දික් කරගෙන අට කරගෙන පැත්තකට එනවා ඊමේ කරන හැම කටයුත්තකම තියෙනවා කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මේක දැන ගැනීම කලියුත්තක්ද ඒක දැනගෙන ඒක නැති කරන්න උත්සාහ කරන කෙනෙකුට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 කවුරුත් නැති ඉඳ අම්මට අප්පට තමයි ඉස්සල්ලාම කරලා බලන්නේ. දෙවණියට ගුරුවරයාට. අම්මලප්පල මේ දන්නේ නැහැ පිටරට ගිහලා මොකක්ද ඉගෙන ගත්තේ කියලා. ආපු ගමන් අම්මගේ මාළේට තට්ටුවක් ගහනවා කුඩු ගහනවා. ගෙදර තියෙන ලාච්චුවරේ සල්ලි ගත්තා කුඩු ගැහුවා. මෙන්න මොන කඬුවට මේ පරේ ගෙනාපු ආයුධනේ වැඩ ගන්න බෑ. ඉගෙන ගත්ත සාත්‍රය ක්‍රියාත්මක කරන්න බෑ. ඉස්සෙල්ලම දෙන්නේ අම්මටයි තාත්තටයි.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 දරුවන්ගේ නරක ගතිත් වහගෙන අම්මලා පපුවක දරන දුක් මෙතෙකයි කියන්න බෑ. තාත්තලා කරන්නේ ඔය සැර බීම ටිකක් බිල බුදිය ගන්න. වෙන මොනවා කරන්නේ? කාට කියන්නේ? ඇත්තටම පිටරටවල අම්මලා සෑහෙන සැර බීම බොනවා. වෙන මොනවා කරන්නේ? මේ තමන් වදාගත්ත දරුවා නෙමේ. තමන් බූදලි වීදම් කරලා හදපු දරුවා නෙමේ. උගන්නලා තියෙන මොනවද? ඌට ප්‍රෝඩා ධර්ම. පාපිච්ච කතා. ඉතින් ඌ ඉස්ලාම දෝචස කරන්නේ කරලා පෙන්නන්නේ මතු කරලා පෙන්නන්නේ අම්මටයි තාත්තටයි. ඉතින් මේකෙදී අම්මලා විඳවන විඳවිල්ල නිසා පව් කියලා හිතෙනවා. ඒක නිසා ඒ දලයි ලාමතුමයි දා මම ගිය සම්මන්ත්‍රණයේදී කතා කරා ලෝක යුද්ධ එපා නම් අපට එහෙම නැත්නම් පරිසරයේ දූෂණය වීම එපා නම් අද විසඳුම තියන්නේ අම්මගේ ඔළුවේ. මෙච්චර දුක් විඳගෙන දරුවෙක් හදාගෙන මේ දරුවා දෙන මේ කරදර තියාගෙන ඒක කාට හරි කියලා අවුලක් ඇති කරන දරුවත් එක්ක ගටාගෙන තාත්තත් එක්ක ගැටුනොත් ඒ පවුල ඇතුළත ඇති වෙන මේ සාමේ නැති ගතිය තමයි අද යුද්ධයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අම්මලාට සිද්ධ වෙනවා සෑහෙන මේවා කාගෙන මුවින් නොබැන ඉවසාගෙන කටයුතු කරන්න. ඉතින් ඒකට සුද්ධ උත්තරයක් තියෙනවා භාවනාවේ. භාවනා කරන කෙනා දන්නවා මේ දරුවගෙන් වෙච්ච එකක්වත් කාගවත් එකක් නෙවෙයි මේ තමයි ලෝකේ යන ධර්මතාවය. මේ ධර්මතාවයේ ජීවත් වෙන කිසි කෙනෙකුට මේකෙන් ගැලවෙන්න බෑ. එන්නේ තමන්ගම දරුවා අතින්, තමන්ම ප්‍රිය කරපු එක්කෙනෙක් අතින්, තමන්ම උදව් කරපු එක්කෙනෙක් අතින් තමයි. මොකට හේතුව මොකක්ද දන්නවද? තමන්ගේ කෙනා, තමන් වේදම් කරපු එක්කනා තමන් ප්‍රිය කරන එකනා දෝචස්ස කරන ධර්ම කරනකොට තැබුණට අල්ලපු ගෙදර මනස දෝචස්ස කරන ධර්ම තිබුණට අපිට තැවීමක් එන්නේ නැහැ. ඒකෙදි ගණක් නෑ අපේ ගෙදර නෙවෙයිනේ. Tamange මෙක්කන දෝචස කරන ධර්මයක් හිත ඇවුන ධර්මයක් වෙච්චහම ඒක හරියට පපුවට පිහින් දමලා යනවා වගේ රිදෙනවා. ඒක නිසා දුක ඉන්නෙම Taman වඩාගත් ධර්ම. ඉතින් මේ විග්‍රහය අනුව මේ දෝචස කරන ධර්ම එහෙම නැත්නම් ඒ දෝචස කරන ධර්ම වලින් තියෙන පළවෙනි එක පාපිච්චතාවය දුරු කළ හැක්කක්ද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 තව පිටුරු දෙමිල්ලක් නෙවෙයි. ඉස්සරලා ඒකෙදී උන්වහන්සේ අපේ මොග්ගලණ ස්වාමීන් දෝචස්ස කරන ධර්මෙ පෙන්නනවා පෙන්ලා කියනවා. පාපිච්චෝ හෝති පාපිනං ඉච්ඡානං වසංගතෝ. පාප ඉච්ඡාවක් කියන්නේ යටි අදහසෙන් ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් යටි කූට්ටු වැඩ. කාර්ය කෙරෙන තුරු කාගේ රැවටිල්ල. එහෙම නැත්නම් ඒක ඒකට යටපත් වෙනවා. ඒකෙන් වතා වහලා ගන්න. වහන්තරාවක් දැම්මා වගේ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 හීනෙකවත් ගෑවිලා තියෙන්න බෑ. ගෑවිලා හිටියොත් ජීවත් වෙන්න බෑ. ඒ තරම්ම ඒ තරුණ කැල ඒ දක්වන රංගනය ඒ කරන විකාර ධර්ම දිහා බලනකොට මේකත් ලෝකයක් දහරමානිස් කියලා අහන්න හිතෙනවා. නටන නැටිල දිහා බලනකොට. එතකොට ඒ දරුවන්ට හෝ ඒ දෙමව්පියන්ට හෝ මොකද්ද තියෙන සහන් එළිය? මොකද්ද ධර්මයේ? මොකද්ද ආගම? එයත් අන්න සමහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අහන අයට කැමැතිනම් සෝචස්ස කරන ධර්ම කියලා දෙනවා. මොකද සෝචස්ස කරන ධර්ම කියන්නේ න පාපිච්චෝ හෝති න පාපීනං ඉච්ඡානං වසංගතෝ. මම මගේ ක්‍රියාවලියේ දවසේ කරන කායික ක්‍රියාවල වාචසික ක්‍රියාවල අනුරවට්ටන මගේ මේ ෂට නැත්තම් කියාපාලා එකක් කරන ගමන් තව එකක් අපේක්ෂා කරන ගතිය ඒක නරක දෙයක් බව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 ඒකෙන් කැඩුණු බවක් සිල්පදවල නම් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ කියමනෙන්, ඒ හිතමනෙන්, ඒ ක්‍රියාවෙන් මොකද්ද තමන් බලාපොරොත්තු වෙන්නේ කියලා මොකද්ද අන්තිමට සිද්ධ වෙන්නේ කියලා මෙයා වග වෙන්නේ නැත්තම් මේ සදාචාරාත්මක වගවීම නැත්තම් ඒ පුද්ගලයා කියන්නේ දෙචින මම යාගේ තීලය හදන්නයි කතා කරන්නේ ඒක සුභසිද්ධියටයි කතා කරන්නේ කියලා නමුත් මේ කියන මිනිස්සයා තුල තණ්හාමාන දිට්ටි පටලැවිලා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 ඒක මේ සමාජයේ අභිවෘද්ධියට තියෙන එකම සාධකය. බුදුසසුනේ දේශනා කරන භික්ෂුන් අතර අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුත්ථාපනේන සංවද්දායි තස්ස භගවතෝ පරිසාය අදිදං අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුත්ථාපනේන වැරද්දක් දැකලා අනිත් එක්කනට එහෙම හිතර දෙන්නේ නැති වෙන තාලට කියනකොට එයා ඒක බාරගත්තා නම් අන්‍යෝන්‍ය වශයෙන් වචන පාවිච්චි කිරීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා උත්සාහ කරේ සංවද්දායිතස්ස භගවතෝ පරිසා භාග්‍යතුන් වහන්සේගේ පිරිස සංවර්ධනය වෙන්න පටන් ගන්නවා එකිනෙකා එකිනෙ බුදුහාමසෝගේ අඩුපාඩු සිද්ධ වෙනවා සංවද්දායිතස්ස භගවතු පරිතය යද්දන් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන ඒක නිසා මේ කතා නොකර ඉන්න එක නෙවෙයි භාවනා කරනවා කියන්නේ ඒකේ හුඟක් වෙලාවට ඒකේ කෙලවරට යනවා එයාට කියන්න ඕනේ නම් ලියන්න ඕන නම් කතා කරන්න ඕන නම් ඒ කෙනාට උපදෙස් දීමත් එයාට පේන්නේ නැතු වැරද්ද මට පේනවා මට ඒක කියන්න තියෙනවා මට ඒක කියන්න වෙලාවක් තියෙනවා කියන්න ක්‍රමයක් තියෙනවා බුද්ධ ඥානanse සඳහන් කරනවා කියනකොට සත්‍යතෝ තේතතෝ අත්ත සංහිතෝ පියතෝ ඒක වෙච්ච විදිහටම කියපන් වැඩි කරලා කියන්න එපා වෙච්ච දෙයක් කියපන් හිතලා කියන්න එපා අත්ත සංහිතෝ මේ වචනට අර්ථයක් වෙනවනම් විතරක් කියපන් මේ උඹ කිව්වට ප්‍රශ්න උඹ කියන්නේ අහන්න කැමති නැත්නම් ඒ මනුස්සයා මොකද්ද ඇති වැඩේ? ඒ වගේම ප්‍රියතෝ ඒ කෙනාට ප්‍රිය විදියට කියපන්. බුදුන්සේ සඳහන් කරනවා සාරා සංගීය කල්පලක්ෂයක තියෙන සාරය පෙන්නලා මහණෙනි මම යමෙකුට යමක් කියනවා නම් ඒක සත්‍යතෝ තේතතෝ පියතෝ මනාපතෝ ඒක ඇත්ත වෙච්ච දෙයක්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 කතා කරුවොත් වෙච්ච දෙයකට නෙවෙයි හිතලා කියනවා. වෙච්ච දේ පුම්බල කතා කරනවා. උඹට වෙන ගැහුවත් එකයි මට කියන්න ඕනක මම කියන කතාව එනවා. ඌට ප්‍රිය වුණත් උනේ අප්‍රිය වුණත් එකයි. ඌරට අර හරකුන්ට බම්බු ගහනවා කියන එක අහලා තියෙනවා. පුන්නක් වුණොත් නහයෙන් අල්ලා උසලා වක් කරන්න ඇතුළට. ඒ වගේ මුඹ මම වක් කරනවා. ඔබ පුළුවන් නම් බේබන් නැත්නම් ගිහින්පන්. ඉතින් මේක නෙවෙයි ධර්මය කියන්නේ. මේවා කියන්නේ හැම කෙනාටම සුදුසු කන්නේ නැහැ. අහන්න සුදුසුකමුත් නෑ හරියට ඒ වගේ දෙයක් කියා දෙන්න පුළුවන් ඒක සාසන අභිවෘද්ධියක් සංවද්දාහිතස්ස භගවතෝ පරිසායදිදං අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන මහණි උඹලින් උඹලා උඹලා එකිනෙකා වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වචන කතා කරපල්ලා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා ඔසවා තබා ගනින්න ඒක තමයි සාසනේ වැඩේ. ඒක කියන්න ඕන නමුත් කියනකොට කියන්න සීබුද්ධියෙන් කියන්න.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 උඹ උඹ යම් කිසි කෙනෙක්ගේ කියන දෙයක් උඹට අප්‍රියමනාප වෙන්න හේතුව ඒක සත්‍ය නොවන නිසාවත් අතිශෝක්ති නැතුව නොකියපු නිසාවත් අර්ථයක් නොවෙන නිසාවත් මනා නැති නිසාවත් නෙවෙයි. ඒ මිනිහා කියන තාලේ හරිනේ. එතකොට අපිට තනවා තමසි වැඩ තමසි බලහින්න ඕයි අපිට ඉංග්‍රීට ඇඟිලි ගහන්න එන්න එපයි කියලා අපිට කොච්චර ගරු කරලා තමනාප හිත පහළ වෙනවනේ අප්‍රිය ගතිය. ඒ වාගෙම තමයි Taman කාට හරි කතා කරනකොට ඒක සත්‍යතෝ තේසතෝ පියතෝ මනාපත අර්ථ සංහිතෝ නැතුව අපි මේ තොගේල සලකලා කටයුතු කරනකොට එකෙක් දෙන්නෙක් නම් හරියට අහගනේ 90ටක් විතර වැරදි හැඟීමක් ඇති කර ගන්නවා. මෙයා නිකන් අයියා වෙන්න හදනවා, මෙයා අක්කා වෙන්න හදනවා. උඹ නිකන් මේ වැඩ බලන් ඵලයන් යකෝ කියන එක අර තමන් අනුන්ට කියන එකම තමයි තියෙන්නේ. ආන්නේ අනුමානේ දන්නවනම් ඒක තමයි බයලජ්ජාවේ අන්තිම ඊ타ත්ම සියුම්තර. අපි අනුන් කෙරෙහි යම් වින්නකින් මයින්වද මේ මින්මෙම තමයි තමන් මැරෙන්නේ. බුදුරජාණන්සේ බොහොම සත්‍යව දේශනා කරනවා. සතෙක් මරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක අපි සත බොහොම අමාරුවෙන් දක්ෂ විදිහට බිම දාගෙන එක පරිම මරලා දානවා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 අපි සතෙක් වෙල්ල කපනකොට ඌට කියලාද කපන්නේ? උගෙන් මේ පාපොච්චාරණයක් අරගෙනද? නෑ සත්තු ගොළු හින්දා. සත්තු ගොළු හින්දා කැපුවා. කවල කියන නෑ නෑ මේ මනුස්ස ලෝකේ මේක සත්තු ඉන්නේ අපේ පණ දීලා තියෙන නරක වෙන නිසායි. නිසා කැමැති විදිහට මරපන් කියලා බුදුරජාණන් කියනවා. ඔය සතාට යම් ආකාරයක උඹ කෙරෙහි අමන මේක තිරිසනෙක් නේ කියලා හිතනවාද?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 බොරුවෙන් කේලමෙන් වර්ෂවත්වෙන රැවටෙනකොට හැම වෙලාවෙම මේ කියන විදිහට දෝචස්ස කරන ධර්මයේ පැත්තට කල්පනා කරලා බැලුවොත් බුදුජානනාංශයෙන් පෙන්වන්නේ ගූඪ ධර්මයක්වත් අපාය බයක්වත් මොකක්වත් නෙවෙයි අපිත් එක්ක එකට සමාජයේ ඉන්න අපිත් එක්ක එක බත්තලියපත් කරන අපිත් එක්ක එකට පැදුරු බුදිය ගන්න තව කෙනෙකුට ඇති වෙන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 ඉතින් ගියාට පස්සේ ආයෙ ධක්කාජීට කැච්චම ආයෙත් අර මංසය ගාඩ ගිහලා පොලිමේ ඉඳලා ගානක් ගෙවලා උපදේශ ටිකක් ඉල්ලනවා. අර අර අර පච ටිකම කියනවා. එක එක්කත් භාවනා කරලා නැහැ. බුදුරජාණන්සේ මේක කියන්නේ සාරාංශක කල්පලක්ෂයක් උන්වහන්සේ පිරුම් පුරලා තේරුම් අරගෙන තව කෙනෙකුට මේ පණිවිඩය දීලා උන්දටත් ඒක එතනදීම <clears throat> ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒකට කියනවා සාන්දෘෂ්ටික ගතිය. උරගාලා බලන්න පුළුවන්. උඹට කවුරු හරි මොනවාරි කෙනෙකුට කොහොමද හිතෙන්නේ? එච්චරම තමයි තව කෙනෙක් උඹට කරනකොට එයා ස්ත්‍රී නිසා, පුරුෂ නිසා, පැවිදි නිසා, උපවිදි නිසා, කතෝලික නිසා, මුස්ලිම් නිසා ඒ කතා නෑ. මනුස්සකම එකයි. ඒක නිසා මේ අනුමිනිතබ්බං කියන විදිහට අවදි භාවයක් Taman අනුන්ට කරන දෙයමයි Tamanට මේ පැත්තේ ඉන්නේ කියන එක යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එයාට ඇති වෙන ගතියට කියනවා සදාචාරාත්මක වගවීමක් ඇති කෙනෙක් කියලා. එයා සදාචාරාත්මක වග වෙනවා. මගේ වචන කියවෙනවා. හැබැයි ඒ කියවෙන වචන වලින් කෙනෙකුගේ හිත කීරි ගහන්න ඉඩ තියෙනවා. ඒ කීරි ගහලා එයා මට නොකියුවට එතන කර්ම රැස් වෙනවා. ඒවට මට කවදාද ගෙවන්න වෙනවා. අස්වාභාවික අසාධාරණ නින්දාවලට ලක් වෙනවා. ඒක නිසා දැනටත් මට එනවා ඒවා. ඒ නිසා මම ඉදිරියට එහෙම නොවෙන්න නම් කොහොමද හැසිරෙන්න ඕන. එහෙම නැත්නම් සීල ශික්ෂාවේ නැත්නම් සංස්කාර ස්කන්ධය පිළිබඳ කොහොමද හැසිරෙන්න ඕන කියනකට මට ඉඩ දෙනෝ නම් මම පොඩ්ඩක් ගැඹුරකට ගිහිලා පෙන්නන්නම් සරුවත් චනන්සි අපට මෙවුවා. දැන් මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ මේ දේශනාවට සරුවත් චනන්සි අපට පෙන්නලා දීලා තියෙන නිදර්ශන. ගොඩේන මාර්ගය. මම හිතනවා ඔයගොල්ලෝ ගිරිමානන්ද සූත්‍රය නැත්නම් දස සංඥා සූත්‍රය වරින් වර කියවලා ඇති අපි නම් උඩදී වත් පිළිත් වලට කියනවා ඒකෙදී දක්කලා තියෙනවා මේ ඉච්ඡා කියන වචනය අපි මෙතන කියන්නේ පාපිච්ච පාපිච්ච කියලා කියන්නේ කාර්ය කරනකන් Taman anu රවටනවට න පාපිච්ච කියලා කියන්නේ ඒ පාප වූ නපුර වූ මනාපයක් කැමැත්තක් ඉෂ්ට සිද්ධියක් නැතිකම එහෙම නැතුව පාපිච්ච වචනට වෙන හරි වචනයක් නෑ න පාපිච්ච කියන එකයි තියෙන්නේ. ඒ වෙනුවට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සමා වෙන්න සරුවච්චන් වහන්සේ ඒ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා. සියලු සංස්කාරයන් વિશે කැමැත්තක් ඇති නොකර ගන්න සංඥාවක් ගන්න කියලා. පාපිච්චා නෙවෙයි මොනම ඉච්ඡාවක්වත් නැහැ. ඉච්ඡා කියන වචනේ තියෙනවා. අවාසනාව කියලා කියන්නේ ගිරිමානන්ද සූත්‍රයේ සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියන එකට සබ්බ සංකාරේ අනිච්ච සංඥා කියලා අපි හිතනවා සංස්කාරණ කියන්නේ අනිත්‍යතාවය බලන්න කියලා අට කතාව කියලා තියෙනවා. සරුවචනංශ කියන්නේ න ඉච්ඡති කියන පදේ. එතන ඡයන්නවදී මහා ප්‍රාණ ඡයන තියෙන. සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. පාලි පොතේ තියෙන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ඉතින් ඉස්සලා පටන් ගන්නේ අනිච්ච සංඥාව. ඊට පස්සේ ආයගෙන සබ්බ සංකාරිතෝ අනිච්ච සංඥා කියලා. ඒ ජීවුණට ඊතර කියවෙන්න උන අනිච්චා සංඥා මොනම ආසාවක්වත් නැතිකම. මේක නැත්තම් කියන සංකාරූපෙක්ක ඥානෙ. සංස්කාරයන් පිළිබඳව අපේක්ෂාවක් නැති එක. ඉතින් මේ පාට පාඨාන්තර දෝෂය අපි පැත්තක තියලා ඒ හිතාගමු මෙතන මේ බුදුහාමුදුර අපිට කියන්නේ සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා මේ සංස්කාර ධර්මයන් විසෙහි කැමැත්ත නැත්නම් සංස්කාර කියන නපුර විසෙහි කැමැත්තර කියන පාපිච්ඡාව කිය සංස්කාරයන් කෙරේ කැමැත්තක් නැති ඉච්ඡාවක් නැතිකමට තියෙනවා සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කතමාචාසු ආනන්ද සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා මොකක්ද ආනන්ද මේ මම මේ සබ්බ සංකාරයන් વિશે අනිච්චා වෙන්න කියලා කිව්වේ ආනන්ද සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති අයං උච්ඡතානන්ද සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා සියලු සංස්කාරයන් විසෙයි දුකකට ගනී පීඩාවට ගනී ලැජ්ජිත වෙයි මෙන්න මේ විදිහට තමයි මම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 අප්‍රමාදීව ගත කරන වැඩි ගත කිරීම වැඩි වෙන ජීවන රටාවකට යන වැඩි වෙන ක්‍රියාපද්ධතියකට යන වැඩි වෙන වචන ස්වරූපයක් ඇති කර ගන්න. ලේසි නෑ. නමුත් කොහොමරි ප්‍රමාණකරණයක් වෙනවා මම මොකද්ද කරන්න ඕනේ කියලා. මේකට මේ ඇති වෙන සංස්කාරයන් විසින් අට්ටි යති හරායති ජගුච්ඡති කියන தത്വෙට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 සරුවදන්සේ සමහර විටක සඳහන් කරනවා නියපිටට ගත්ත වැලි ටිකක් අරගත්තාම මහ පොළොවේ වැලිද වැඩි නියපිටට ගත්ත වැලිද වැඩි කියලා. ඉතින් ඒකට ඉතින් සංඝයා වහන්සලා කියනවා ඉතින් කට හොදලා කීයකින් නියපුත්තට ආපු වැලි ටික අඩුයි. බලි මහ පොළොවේ තියෙන වැලි වැඩි ඉතින් සරුවදන්සේ කියනවා මේකෙන් මැරිලා අපාය උපදින පිරිස මහ පොළොවේ වැලි වාගේ. ආය නැවත මනුසාත්ම භාවයේ කෝ දිව්‍යාත්ම උසසාත්ම භාවයේ ලබන ප්‍රසමේ නියපොත්ති තියෙන වැලිපිට වාගේ කොහොමද කියනවනම් දවසකට අපිට පහළ වෙන සතිචිත්තක්ෂණ ප්‍රමාණය අසතිචිත්තක්ෂණත් එක්ක ওই වගේ උපමාවක් විතරයි කියන්න පුළුවන්. ඉතින් අපිට පටිතද කරගන්න පුළුවන්. අපි කොහොම හරි අපි දන්නවනේ අඩු ගානේ අපේ අම්මලාට තාත්තලාට තම්බෙච්ච නැති ගුරුරයෝට තම්බෙච්ච නැති අපේ අතීතය අපි දන්නේ නැති දැන් සතියක් පිටවඳ හැංගීමක් තියෙනවා. මේක වැඩි කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම වැඩි කරන වෙලාවේදී ඒකේන හැසිරෙන ආකාරය පෘ탁ජන ආකාරය. ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සරෝජසි බොහොම ලස්සනට විස්තර කරනවා. එයා මේ බණ අහලා අහලා සංවේගේ පහල කරගෙන භාවනාවේ ඉන්නකොට නැත්නම් බරියංක භාවනාවේ නැත්නම් සක්මනේ ඉන්නකොට එයාගේ හිත පිට යන මේ හරි ලේසි විතර කරන්න මුගක් වෙලාට මම ගන්න උපමාවකට සක්මනේ අපි බොහොම ගෞරවයෙන් බොහොම හික්මීමකින් බොහොම සැදී පැහැදී සිටගෙන සක්මනේ ඉන්නකොට අපි වම තිනකොට වම බව දකින්නවා දකුණු තිනකොට දකුණු බව දන්න. එතකොට යට තේරෙනවා දැන් පීවර 3 4ක් නැත්නම් 5ක් 6ක් තබන තබන පීවරදී වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරා සතිය පිහිටියා. ඉතින් ඒක ටිකක් එක යායට එක ගැම්මට එක Javaයකට දැන් සතිය තියෙනවා සක්මන දිගට යනකොට. මේක සාමාන්‍යයෙන් මම මේ නිදර්ශනය ගන්න මේ ආදුනිකයෙකුට පර්යංකයකදී ආස්වාස් ප්‍රසවාසයේ උලංගඩලි ගාන ගණන් කරනවට වැඩි ගාණක් මං හිතනවා සක්මනේදී වම දකුණ වශයෙන් පවත්න්න පුළුවන් ගතියක් තියෙනවා මොකද කකුල බිම තියෙනකොට දැනෙන රළුව සැර වැඩි නිසා ආස්වාස් ප්‍රසවාසයේ තේරෙන්නේ නැහැ උඟක් ප්‍රශ්න තියෙනවානේ ඉතින් ඒ නිසා මම මේ නිදර්ශනේ ගත්තේ නමුත් හිතන්නේ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 මම මේ සක්මන් කරනකොට සතිය පිහිටුවන්නේ මේ පතුලේ කකුලේ පතුලේ ඒක මේ පොළොම හීකාන්තාවත් එක්ක ගැටෙන තැනයි මේ උණුසුම සිසිලස කම්පන චලතාව බලන්නේ. ඒතකොට මේ සතිය පිහිටලා තියෙන්නේ කාය විඥානේ. එනතන් අපි චර්මේ හැමේ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 ඊට ඉස්සර වෙලා මගේ හිත තිබුණේ කාය විඥානේ. එතකොට මගේ හිත බොහොම උපේක්ෂාවේ තිබුණේ. මනාපයක් තිබුණෙත් නෑ, අමනාපයක් තිබුණෙත් නෑ. උපේක්ෂාවදල එක පාරට හිත මනාපයට ගියා. එහෙම නැත්නම් අමනාපයට ගියා. නැත්නම් මනාපමනාප තැනට ගියා. කියලා දැක ගන්න පුළුවන් නම් ඒ පෘ탁ඥයාගේ ශික්ෂාවේ අන්තිම කෙලවරේක. එතෙන්දි සරුවචනන්සේ සඳහන් කරනවා කෙනෙකුට තේරෙනවා මම ධක්මනේ ඉන්න තාක්කල් කෙලෙස් නෑ. සංස්කාර නැහැ. හොඳට යනවා. නමුත් සක්මනේ ඉන්නකොට මැදදී මැදදී හෝ කොනදී හෝ හිත පැන්නා. පයින්නකොටම පස්සේ කලකලා බලනකොට පේන මේ පැන්නේ මනාපරමුණකට. නැත්තම් පැනපරමුණ අමනාපයි. එහෙම නැත්තම් මැදා. අනේ මට ආරස්සාව තියෙන සක්මනේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා ආය සක්මනේ හිත ගන්න පුළුවන් නම් ඒක තමයි පෘ탁 ජන භාවනා කරන ආධුනිකයාගේ උප්පරීම දක්ෂකම. අපව අර ආරක්ෂක තැන්න හිත ගෙනලා තිනවන ගීයකට කරන දෙයක් නැහැ. ඒතර මනාපමන පහල වුණා. මං ආපහු ගෙනත් තිබ්බයි කියලා යා ආයෙසරයක් බලනවා කොහොම හරි අර පයේ එහෙම නැත්නම් කාය විඥානේ නැත්නම් කාය ප්‍රසාදේ නැත්නම් පොළවේ තියෙන හිත බලන්න. ඉතින් මෙතෙන් දීගාව ජවනිකාට යන්න ඉස්සෙල්ලා මං පුංචි කාරණාවක් කියනවා. මේ පයේ හිත දිගට පවත්වාගෙන යනකොට ඒක පිළිබඳව තද නුරුස්නා ගතියක් ඇති වෙනවා යෝගාවචරයට නොදැනී. ඒ නිසයි ඊගාවට තියෙන කොයි දෙයකට හිතපණි. ඒව ලස්සන නිසා නෙවෙයි. ඒව මේ අපිට කරදර කරන්න ආපු නිසා නෙවෙයි. අර පයේම හිත පවත්වාගෙන යනකොට තියෙන නීරස ගතිය, කම්මැලි කරන ගතිය යෝගාවචරයට තේරෙන්නේ නැහැ.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 ඊගාට වෙන මොකේට හරි පයින්. දැන් අපි දොස් කියන පැනපු එක මේ මේක මේ අර කැකිල රජුගේ නඩු තීන්දුවක මේ ලස්සන ගෑණියක් එහෙම ගිහින්ද තමයි මේ කලේ කට ඇඹුනේ කියලානේ අපි කතාව කතා කරලා තියෙන්නේ. මම දැන් අහලා තියෙනවද කියලා කැකිල රජුගෙන් කතාව. ඉතින් අර ගෑණිගේ දුර්ලභමයි අපි දකින්නේ. ඒ මිනිහා කට අරගෙන ගෑණි දිහා බලපු එක නිසා හෝ කලේ කට ඇඹිච්ච ගැන මීයට කුඹලා කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැත්නම් නොකිය දේශනා කරන්නේ සක්මනේම නිතර නිතර යනකොට ඒකේ පා වෙනවා. කම්මැලි එතකොට කොයි දෙයකටත් පඩිනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ පණින දේ වඩා මනාපමනාව විදිහට පේන ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ පාවිච්චි නිසා. මේ වෙලාවේදී අර තේරෙනවා නම් නැවත අරසා කරන්න ക്ഷേම භූමිය ශාන්තිය තියෙන්නේ වමේ දකුණේ මේ පිට ගියාර කමක් නැහැ. මං තොටිල්ලෙන් පන්නේ බබෙක් බෙල්ල කඩාගන්න කියලා අම්ම ඇවිල්ලා ආයෙ තොටිල්ලේ තියෙනවනේ. එළිය බැනන මේක තල්ල කඩා ගන්නවනේ. ගහන්නේ නැහනේ බබාට. ගහන්න පොඩි එකගේ නැහනේ තනක්. අත දිගල්ල ගන්න කොයි ගහන්නද? ඉතින් අම්මනේ එයා ආපහු ගෙනලා තොටිල්ලේ තියෙන. මූ පැනපු ගමන් පොඩ්ඩ පැනග ආයෙ පයින්. හැදෙන එක විතරයි තොටිල්ලෙන් පයින්නේ. බම්මන යන්න පයින්න බෑ. හැදෙන්නේ නැති දරුවෝ තොටිල්ලෙන් පනින්නේ නැහැ. ඒක එහෙමනම් ඉතින් අබ්බා ගතේ තමයි. ඉතින් අම්මා ආයෙ ගෙනල්ලා තියෙනවා. ආන්නේ වගේ ආධුනිකයා බලනවා නම් මෙයා පිට පණින්නේ හිතේ හයිය තියෙනවා. දියුණු වෙන්න පුළුවන්. හැබැයි මෙයා තාම හික්මිලා නැහැ. ඒ නිසා මම නැවත ගිහිල්ලා ආස්වාස් ප්‍රසවාසී හෝ සක්මනේ හෝ තියෙනවා නම් මේක බුදුහාමර කියනවා මේ ආධුනිකගේ ප්‍රතිපදාව. මම මේ කතාව ගොතනාවේ මොකටද? මේ සීක ප්‍රතිපදාව ਸਰවඥන්සේ ලස්සනට විස්තර කරනවා. ਸਰවඥන්සේ කියනවා මේ වාගේම සීක පුද්ගලයෙක් ඒ කියන්නේ හොඳට ඕ මේක දැනගෙන ඒකට මේ යෙදිලා එක්ක සෝවාන් වෙලා එහෙම නැත්නම් මේ විපස්සනා හොඳට දැනගෙන රූපයක් දකින්න. සක්මන් කර කර ඉන්නකොට ඕකොතන සියදී චක්කුණා රූපන් දිසා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං එයාට එක පාරකට තේරෙනවා මගේ හැර රූපයක් වැටුණා මූල කර්මන්තයෙන් හිත පිට ගියයි කියලා ගන්නත් පුළුවන් ඒ රූපේ නිසා මට මනාපයක් අමනාපයක් හෝ මනාපමනාප දෙක මැදි එකක් ඇති වුණා පෘථග්ජන කරනවා තේනවා ඒක ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්න මේක මේ එතෙන්ට හිතාගෙන ගිය එකක් නෙවෙයි ඒක පාරටම මේක ඇති වෙච්ච එකක් ඒක හොඳටම තේරෙනවා Taman හිට වම දකුණට වැඩිය මේ රූපෙම නාපමනාපේ ඒක පටිච්චසමුප්පන්න දෙයක් සීක පුද්ගලයාට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ විදිහට හිත පිට ගියා රූපයක් දැක්කා දකින්නට මනාපමනාපෝ මනාපමනාප දෙක අතර මැදකටපත් උනා ඒ ඇති වෙච්ච මනාපේ විසෙයි ඒ ඇති වෙච්ච අමනාපේ විසෙයි ඒ ඇති වෙච්ච මනාපමනාප විසෙයි අට්ඨියති හරායති ජගුච්ඡති ආයතර වචන තුන බුදුහාමර සඳහන් කරනවා සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති කියපු වචන තුන ඒ ඇති වෙච්ච මනාපේ ලැජ්ජ වෙනවා ඒක දුකක් බව දාන්නවා ඒක පිළිකුල් කරනවා ඒ වෙනුවට ඊට කලින් තිබිච්ච සක්මන ආරසක තනක් බව දකිනවා. ക്ഷേම භූමියක් විදිහට දකිනවා. ඒ නිසා පිට යන එක ගැන කනගාටු වෙන්නේ නැහැ. පිට ගිල මනාපමනාපුණත් කනගාටු වෙන්නේ නැහැ. එයා දන්නවා මේ මම පුරුදු වෙච්ච තාලේ හැටියට මේක තමයි හැටි. ඒ ඇතිවිච්ච මනාපේ විශේෂ ඇතිවිච්ච අමනාපේ විශේෂ ඇතිවිච්ච මනාපමනාපේ විශේෂ අට්ඨියති හරායති ජෙකුච්චති. ඒක මවන්නේ කොට තරම් නැහැ. එතන ලැබුම් ගන්න දෙයක් නැහැ. එතන තියෙන කෙලෙස්. මේ මං හිතියේ නික්ලේශී තැනක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 උඹේ විතරක් නෙවෙයි අනුන්ගෙත් ඊට පස්සේ ගෙවන්න ගියාම වැල්පොලි ක්‍රමයට ගෙවන්න ඒ වෙනුවට ඒ මොකක්වත් නැතුව මේ භාවනා ආසනයක් උඩ ඉඳගෙන පැයක් හිටපුවාම රැස් වෙන කුසල් කොච්චරද කියලා හිතන්න. මොනකින්ද පිස්සු නොකලපු නිසා. ඉදර හිටියනම් අපිට එහෙම පිස්සු කෙලින්න බෑ පිස්සු කෙලින්නේ නෑ කියලා ඊට දෙයිද අපි නෑයෝ. අපේ ටෙලිවිෂන් එක, අපේ පත්තරේ, අපේ රේඩියෝ එක, අපේ ගෙදර හදලා තියෙන විකාර. ඒකනේ ගෘහ නිර්මාණ ශිල්පේ කියන්නේ. දකින් දකින්න කෙනාට ප්‍රියමනාප වෙන හදලා ඒක මැදට ඉඳගෙන ඕජාවගේ කෙලස් වගුරු වගුරු ඉන්නවා. මං කියන්නේ ඒව වැරදි කියලා. අඩු ගන්න දැනගන්න ඊට සාපේක්ෂ බුදු ගුණක් තියෙනවා බුදු ප්‍රතිපදාවක් තියෙනවා බුදුරජාණන්සේ කියන ක්‍රමයක් තියෙනවා කෙලෙස් කපන්න පුළුවන් අතන වැඩෙනවා ඊට පස්සේ තමන්න පුළුවන් නම් මේ කෙලෙස් මෙතන හිටියොත් වැඩෙනවා මෙතන හිටියොත් නැති වෙනවා ඒක නිසා කාටවත් තේරෙන්නේ නැතුව නටන කකුල ගෙජ්ජි කපන්නා වගේ කෙලෙස් ගෙවෙන පැත්තට ප්‍රතිපදාවක් සම්මා කර්මාන්තයක් සම්මා ආජීවයක් හදාගන්න කෙනාට අපි කියනවා සීක පුද්ගලයා කියලා. ඒකට කාටවත් අලුතෙන් කියලා දෙන්න ඕනේ. මේකේ අනතුරු දන්නවනම්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 දෙවන්නේක් සම්බන්ධ නැහැ. දෙවන්නේක් සම්බන්ධ වුණාට ගොඩ එන එක මගේ අතේ. ආන එක තීරුම් ගන්න කෙනාට මේ පෘ탁 යන භූමිය ඉක්මවලා සීක භූමියට යන්න පුළුවන්. හැබැයි ගියාට පස්සේ පෘ탁 යන භූමියට වඩා ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න. පෘ탁 යන භූමියට වඩා බයලජ්ජාවක් ඇති කරගන්න. පෘ탁 යන භූමියට වඩා කරන කියන හැම දෙයක් පිළිබඳව සදාචාරාත්මක වගවීමක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක නගන්න නොසලකා හිනවා. ඌට ගණයි කියලා දැන් ඌ දැන් දන්නවා. බුදු ජානක ඊට පස්සේ ආයෙ සැලෙන්නේ නැහැ. එයා ඉතින් දන්නවා ඊට පස්සේ කරන්න ඕන දේ. ඉතින් අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, සරුවචන් වහන්සේ ඔක්කොමලා කරන්න හදන්නේ අන්නේ අවදිය. ඒ ඒ ඒ කියන අප්‍රමාදයේ මේ කෙනෙකුට හිතට ඇති කරලා දෙන එක. ඒක වෙයිද නැද්ද කියන්න බෑ. නමුත් වුණොත් ඊට පස්සේ අනන්ත අප්‍රමාණ ක්‍රමසාවිදි අපට තියෙනවා. මේ සංස්කාරයන් නැවත නැවත රැස් නොකර විසංඛාරගත වෙන සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච කියලා මේ මරණ ගෙවල් වල විතරක් කියන මේ ගාතාව එදිනදා ජීවිතයට සම්බන්ධ කරන්න. මේක කියන්න පුළුවන් මේ සංස්කාර පිළිබඳව අවදිය තමයි සදාචාරේ හික්මීමේ සීලයේ ඉන්දිය සංවරයේ අඩියම තට්ටුව. ඒ හැම චිත්තක්ෂණයකම බලන්න පුළු පුළුවන්. හැම චිත්තක්ෂණයක බලන්න අපි සංස්කාර වලට කැමැති ගතියත්